ළඟා කරගත යුතු ධර්ම වල සාකච්ඡා කරන්නේ බොජ්ජංග ධර්ම 7යි. මේක වෙනස් විදිහට හුඟක් තැන්වල සඳහන් වෙනවා. නමුත් මේකේ තමයි මේ තේමාව වශයෙන් පෙන්වන්නේ. අපි නිවර්ණ දුරු කළ යුතුයි බොජ්ජංග වැඩි යුතුයි. මෙන්න මේ බොජ්ජංග ගැන කතා නිවර්ණ ගැන කතා කරනකොට සරුවචන සඳහන් කරනවා මේ කාමච්ඡන්දේ ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච කියලා පොත්පත්වල ප්‍රසිද්ධව සාකච්ඡා කරන මේ පංච නිවර්ණ ධර්මත් කය ආහාරම තරඳා පවතිනාසේ මේ කාමච්ඡන්දයත් ආහාරයක් මත රඳා පවතිලා තියෙන ඒ ආහාරය නොදී හිටියොත් කාමච්ඡන්දේ නැති කරන්න පුළුවන්. ඒ නිසා යමෙකුට මේ මූල ධර්මයේ කය පවතින ආහාර නිසා වගේම කාමච්ඡන්දයත් පවතින ආහාර නිසා අපි කය නඩත්තු කරන කොච්චර අමාරුවෙන් ඕවර් ටයිම් කර කර සල්ලි හම්බ කරගෙන මේකට කවන්න හදනවද පොවන්න හදනවද ආස්වාද ප්‍රසවාස කරනවද ඒ වගේ මේ කාමච්ඡන්දරත් පහින්දින පැහින්දිල්ල දිහා බලනකොට අපිම තමයි මේක වවාගෙන කාන්නේ කාමච්ඡන්දේ කවුරක්වත් නිසා අපට දෙන දෙයක් නෙවෙයි උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි මේ කරන වැඩ නිසාමයි කාමච්ඡන්දේ පහළ වෙන්නේ. එචා යම් දවසක අපි මේ කාමච්ඡන්දේ දෙන පොහොර ආහාර නතර කරොත් කාමච්ඡන්දේ නැණ හිටිනවා. ඒ විතරක් නෙවෙයි මේ ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා අපි ළඟ යම් නීවර ධර්ම ටිකක් තියෙනවා නම් ඒකට කවුරුත් වගේ කියන්න ඕනේ තම තමන්මයි. ඒ නිසා ඒකේ ආහාර දන්නවනම් ඒ ආහාර නොදී සිටීමෙන් නිනාහාර කිරීමෙන් නීවර ධර්ම දුරු කරන්න පුළුවන්. ඒ මූල ධර්මයම ਸਰුවචාන්සේ බොජ්ජංග ධර්ම වල සඳහන් කරනවා මේ සති ධම්මවිචේ විරිය ආදී අපි මෙතෙක් සාකච්ඡා කරපු බොජ්ජංග ධර්ම සෑම දෙයක්ම රඳා පවතින්නේ ඒකට ඒකට අදාළ ආහාර මත ඒ ආහාර ලබා දෙනවනම් ඒ සතිය සම්බොජ් සති සම්බොජ්ජංගයක් ධම්මවිචේ සම්බොජ්ජංගයක් විරිය සම්බොජ්ජංගයක් වඩන්න පුළුවන්. අපි අතරතුර අද විරිය සම්බොජ්ජංගය ධම්මවිචේ සම්බොජ්ජංගය මේ සති සම්බොජ්ජංගය කියලා අපි මෙතෙක් සාකච්ඡා කරපු හෝ ඒ නැත්නම් මේ අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන පීති ඊගාවට එන පස්සද්දි සමාධි උපේක්ඛා කියන බොජ්ජංග අපි ළඟ නැත්නම් ඉතින් ඒකට හේතුව වැස්සේ આવුවේ ප්‍රශ්නයක්වත් ආණ්ඩුවේ ප්‍රශ්නයක්වත් නෙමෙයි අපි ඒකට අදාළ ආහාර ලැබලා දීලා නැහැ ආහාර දුන්නා නම් දැනගෙන අපිට ඒ නැති බොජ්ජංග ධර්ම ඇති කරගන්න පුළුවන් ඇති බොජ්ජංග ධර්ම වඩා ගන්න පුළුවන් ඒක නිසා නීවරණ ආදී දුරුකලේ ධර්මවල හෝ බොජ්ජංග ආදී ලබාගත යුතු වඩාගත යුතු ධර්ම වලට දෙකටම තන්නි කර මේ බණ කියන බණහන අපිමයි වගේ කියනවා. ඒ ඔක්කොම එතන එතන තනවා වැඩි යුතු දේවල් එතන එතන ඉවත් කරනවා ඉවත් කළ යුතු දේවල්. ඉතින් මේකේ ලොකු ආත්ම ශක්තියක් දෙනවා කෙනෙකුට බොජ්ජංග ධර්ම වඩන්න ඕනේ නම් ඒකට සුදුසු ආහාර ළඟා කරලා දෙන්න. නීවර ධර්ම තමන්න කරදර නම් ඒකට අදාළ ආහාර නොදී සිටීමෙන් ඒව පුංචි කරලා කෙන්චි කරලා අයින් කළා දාන්නේ. ඉතින් මේක හරි විප්ලවීය අදහසක්. ඒ මොකද මේ සරුවචනසේ පහළ වෙන කාලේ වෙනකොටත් දැනට උනත් ගත්තාම මේ හීන දින මිනිස්සේ හැම වෙලාවෙම හිතෙනවා මේ නීවර ධර්ම එන්නේ අපිට පිටින් කියලා. එහෙම නැත්නම් අපිට මේ ආපෝ නීවරණ ධර්ම වලින් කරදරයි. ඉතින් ඒක නිසා අපිට කවදාකවත් සංසාරයෙන් ගැලවීමක් නැහැ කියලා. ඉතින් සරුවචනසේ මතක් කරනවා ආපෝ නීවරණ වලින් කරදර තමයි. නමුත් මත්තර නොයීමට නම් ඒකට අපි හැමදාම කරන ඒ ආහාර දීම නතර කරන්නේ. ඒක නැති කිරීමෙන් නැති කිරීම උපක්‍රමයක් වශයෙන් වඩන බොජ්ජංග ධර්මත් අවශ්‍ය ආහාර දීමෙන් හොඳට තර කරගෙන ඉතින් ශක්තිමත් කරගත්තොත් නිවර්ණ අඩු කරන්න පුළුවන්. ඉතින් අන්නේ ඒ මාතෘකාවෙන් තමයි කෝච බික්කවේ ආහාරෝ අනුපන්නස්සවා පීති සම්බොජ්ජංගස්ස උපාදාය උපන්නස්සවා පීති සම්බොජ්ජංගස්ස භාව බිහියෝ භාවාය භාවනාය පාරිපූර්ය. සර්වචනසේ ප්‍රශ්න කරනවා දැන් මම මූල ධර්මයේ කියලා දුන්නා ඒ මොකද්ද මේ එක එකක් බොජ්ජංග ධර්ම වලට අදාළ ආහාර තියෙනවා. ඒ ආහාරය දීමෙන් බොජ්ජංගේ වැඩෙනවා. ඒ අනුව බලනකොට පීති සම්බොජ්ජංගේ වැඩිවීමට අදාළ ආහාරය මොකද්ද? වැඩිච්ච පීති සම්බොජ්ජංගේ බහුල කිරීමට භාවනාවෙන් පිරිපුන් බවට පත් කරන්න අවශ්‍ය ආහාර මොකක්ද? ඒ සරුවචනසේ ප්‍රශ්නේ අහලා උන්වහන්සේ දෙන උත්තරේ තමයි අත්තිබික්කවේ පීති සම්බොජ්ජං ගට්ඨානියා ධම්මා තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුපන්නස්සව පීති සම්බොජ්ජංගස උපාදාය උප්පන්නස්සව පීති සම්බොජ්ජංගස බියෝ භාවාය භාවනාය පාරිපුර මහනි මේ පීති සම්බොජ්ජංගේ වැඩිවීමට අදාළ කරන බොජ්ජංග පීති සම්බොජ්ජංගඨානීය ධර්ම කියලා જાතියක් තියෙනවා. ඒකට ආධාරක ධර්ම අන්න ඒ විශේෂයි නුවණින් මෙනෙහි කරන යෝනිසෝ මනසිකාර්යය තමයි ඒ ප්‍රීතිය වැඩි වීමට උදව් කරන්නේ වැඩිච්ච ප්‍රීතිය දිනු කරගත්ත ප්‍රීතිය වඩා වර්ධනය කරනකට බහුලීගත කරන්න භාවනාවෙන් පූර්ණය කරන්න මෙන්න මේ බොජ්ජංග වලට බොජ්ජංග මේ ප්‍රීති සම්බොජ්ජංගේට පීති සම්බොජ්ජංග ඨානීය ධර්ම කියලා එකක් කියනවා කියන එක පමණමයි චරවචනස දෙන උත්තරේ. ඒක එච්චරම විස්තරු විවරණයක් නෙවෙයි. අපි බලාගෙන ඉන්නේ මොකද්ද මේක කියලා දැනගන්න. පොඥංගේ වඩන්න ඕනේ. පීති සම්පොඥංගේ වඩන්න ඕනේ. ඒ සඳහා සරුවචනාංශයේ අපිට රෙකමදාරු කරන්නේ මොකද්ද කියන එක අහගෙන ඉනකොට සරුවචනාංශයේ පොදු උත්තරයක් දෙන්නේ පීති සම්පොඥංගේට හේතුකාරක ධර්ම කියලා જાතියක් තියෙනවා. අන්නේ හේතුකාරක ධර්ම වඩන්නේ කියලා. ඉතින් ඒකට අටුවාවේ ඒක නැත්නම් මේකට විවරණයට අපේන අටුවාව ඒ බොජ්ජංග ဋ ාණීය ධර්මයි. පීති සම්බොජ්ජං ගට්ටාණීය ධර්ම 1 2 3 4 5 6 7 වශයෙන් පෙන්වනවා. ඒක කියනකොට නම් ඔන්න අපිට ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන්. කොහොමද අපි මේ නැති එක වඩාගන්නේ? තියෙන එක දිනු පවුණු කරගන්නේ කියලා අපිට අභ්‍යාසයක් විදියට ශික්ෂණයක් විදියට පුහුණු කිරීමේ පන්තියක් විදියට ගන්න පුළුවන්. ඉතින් ඒ කාරණාවට බයින් ඉස්සලා මම කැමතියි මේ ප්‍රීතිය අපේ ජීවිතයට සම්බන්ධ වෙන මේ බොජ්ජංග මට්ටමට නෙමෙයි ඊට පල්ලෙහා බොහෝ අවස්ථාවල ජීවිතයට අපිට සම්බන්ධ වෙනවා. එහෙම කියන්නේ හේතුව මේ ප්‍රීති සම්බොජ්ජංග මට්ටමට යනකොට ආධ්‍යාත්මික ජීවිතේ හුඟක් ගැඹුරක් ගැන කතා කරන්නේ. හැම කෙනාම ඒ ගැඹුරු මට්ටමේ නෑ. ඒ නිසා අපි කෙලින්ම ප්‍රීති සම්බොජ්ජංගය ගැන කතා කළොත් බොහෝ කෙනෙක් කියන්න පුළුවන් ওই තරම් ගැඹුරකට අපි තාම භාවනා කරන්නෙත් නෑ අපේ ආධ්‍යාත්මය හැදිලත් නෑ ඒ නිසා ওই தත්වෙට අපිට ය아가න්න බැරි වෙයි කියලා ඒක පිළිබඳව දුරස්ත බවක් ඇති කර ගන්නවා ඒක පිළිබඳව ගෞරව සම්ප්‍රයුක්ත බයක් ඇති කර ගන්නවා නමුත් අපි එදිනදා ජීවිතේ සම්බන්ධ ප්‍රීති ගැන ටිකක් කතා කරගෙන යනකොට කාට වුණත් හැකි සංඥාව පහළ වෙන්න පුළුවන්. එහෙමනම් ඔය කියන දේවල් අපි දන්නවා. ඔය පාරදිගීම තව ටිකක් ඉදිරියට යන එක නම් කරන්න පුළුවන් කියන හැකි සංඥාව ඇති වෙයි කියලා මට හිතෙනවා. ඒක නිසා අපි බලමු බොජ්ජංග මට්ටමට යන්න ඉස්සෙල්ලා ප්‍රීතිය අපේ ජීවිතේ සම්බන්ධ වෙන හැටි. ඒක බොහොම අදාළයි. ඒ මොකද බෞද්ධ අබෞද්ධ සෑම කෙනාම මේ ජීවිත වෘත්තියක් මේ සංස්කෘතියක් මේ සමාජ ධර්ම දේශපාලන ආර්ථික සෑම දෙම කරන්නේ ප්‍රීතිය සඳහා තමයි. ඒකට කවුරක්වත් විරුද්ධ වෙන එකක් නැහැ. හැම කෙනාම මේ අපි ගත කරන්නේ ප්‍රීතිය සඳහා. නමුත් මේ ප්‍රීතිය ඇත්තටම නැත්තේත් නැහැ. ජීවිතේ යම් යම් අවස්ථා අපිට ලැබෙන. නමුත් මේ හම් වෙච්ච ප්‍රීතිය සමහර ලාවට අපිට කැපෙනවා. පස්සට දුක පිණිස හිටිනවා. ඒ නිසා මේ ප්‍රීතිය අපට සભ્ય ප්‍රීතිය අසભ્ય ප්‍රීතිය එතනින් ගියාම ධාර්මයේ ධාර්මික අධාර්මික එතනින් ගියාම ආචාර ධර්ම වලට ගැළපෙන ප්‍රීතිය ආචාර ධර්ම වලින් තොර ප්‍රීතිය වෙන විදිහට කියනවා නම් සීල සම්පන්න භාවයේ සීල සම්පන්න නැති භාවයේ කොහොම කියලා මේ ප්‍රීතිය ගොඩාක් තත්ත්ව මේ තත්ත්ව පරිසරයෙන් පරිසරයට වෙනස්. සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස්. රටෙන් රටට වෙනස්. එක එක වෙනස්කම් පවතින. නමුත් ඒවා පිළිබඳව ලෝකයා වශයෙන් සාමාන්‍ය බුද්ධිය අපි දාන. අපි දන්නවා දුස්සීලෙක් ඒ දුස්සීලකම් කරන්නේ. සතු මරන්නේ හොරකම් කරන්නේ කාමයේ වර්ධව හැසිරෙන්නේ බොරුවෙන් කේලමෙන් හිස් වචනෙන් පරස වචනෙන් අනුම් පෙලන්නේ මත්පැන් වලට යන්නේ මේ ප්‍රීතිය හොයලා තමයි. කවදාකවත් කාටවත් එක නෑ කියන්න බෑ. නෑ කිව්වට මම බලාගන්නෙත් නෑ. මොකද මම පංචිල් පද පහම කඩලා තිනවා. පහින්ම ප්‍රීතිය ලබලා තියෙනවා. ඒ දන්නේ නැති කාලේ. ඒක කාටවත් නෑ කියන්න බෑ. සතෙක් මරනකොට හරියට ඉල්ලෙට බැලලා පපුවටම කැවුත්තටම වෙඩි තියාගන්න පුළුවන් වුණොත් ලොකු සතුටක් තියෙනවා. කාටවත් එක නෑ කියන්න බෑ. සතුන් මැරීමේ ප්‍රීතියක් තියෙනවා. ඒ වගේම හොරකම් කරනකොට නටන කකුලක ගෙජ්ජි සුට්ටම කපා ගන්න පුළුවන් නම් ලොකු දක්ෂකමක් තමයි ඒක. හරි මගේ යාළුවෙක් හිටියා මාතලේ යාගේ යාළුවෙක් කරපු වැඩක් කිව්වා මේ පිච්චර් බලන්න සල්ලි නැති නිසා තාත්තා නිදාගෙන ඉන්නකොට දාලා තුන රත්තරන් දත හොරකම් කරනවා. තාත්තා නැගිටලා බලනකොට නිින්ද කර කර ඉන්නකොට කට ඇරිලා පුතා ගලවගන්න. ඊට සතුටක් තියෙනවා. කාටවත් ඒක නෑ බෑ කියන්න බෑ. ඒ වගේම කාමීත්‍යචාරේ කවුරු මොනා කරත් කද්දාකවත් නැහැ කියන්න බෑ තානංගෙඩි ගයේ ගෙඩිය කනකොට ලොකු සතුටක් තියෙනවා. ඒ වගේම බොරුවෙන් කේලමෙන් හිස් වචනෙන් පරුස වචනෙන් ඔය සෙල්ලම් නැත්තම් දේශපාලනය කරන්න බෑ. ඒ වගේම මත්පැනි ඕනේ තරම් එහෙම නැත්නම් අපි කියන මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමට ওই මිනිස්සු ඇයි ওই තරම් මේ අම්මලා තාත්තලා තරහ කරගෙන ඇයි ඔය මේ තමන්ගේ චරිතය විනාශ කරගෙන මොලෙත් හොඳටම නරක කරන බව දැනගෙනකොට ඇබ්බැහියට යන්නේ. ඉතින් තද ප්‍රීතිය නිසා නම් සාරුවචනහන්සේ පෙන්ලා දෙනවා. ඒක සෑම ආචාර ධර්ම දන්න කෙනෙක්ම පිළිගන්න දෙයක්. මෙන්න මෙවැනි දුච්චිර දුච්චරිතේ දුසිරිතේ එනතම මේ ශිල්පද කැඩීමෙන් ලැබෙන ප්‍රීතියේ අකාර්යක්ෂමතා නැත්නම් නරක ගති දෙකක් තියෙනවා. මොකක්ද එක තව කෙනෙකුට හිංසාවක් සිදු වෙනවා. සතෙක් මරනකොට හොරකමක් කරනකොට කාමීච්ඡාචාරය කරනකොට බොරු හේ කේලම් පරිසෝචන කියනකොට මත්පැන් පානි වැරදි ජීවන රටාව කරනකොට තව කාටට හිංසාවක් වෙන්නේ නැහැ කියන එක කවදාකවත් කිසිම කෙනෙකුට වළක්වන්න බෑ. එක දෙක තමයි ඒ දේ කරන කෙනා ඒ දේ කරගෙන කරන යනකොට ඒ පුද්ගලයාගම අනාගතයට ලොකු හානිකර දේවල් සිද්ධ වෙනවා. ඒ නිසා අනුන්ට දුක් පීඩා දෙන වර්ත අනාගතයට දුක් පීඩා දෙන මේ ගතිය නිසා බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා හෝ සදාචාරය ගැන කතා කරන්නේ නැත්නම් මේ දුසිරිතෙන් ලබන ප්‍රීතිය ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරන්න හේතු සහිතව. ඒක ප්‍රීචයක් නොවන නිසා නෙවෙයි ප්‍රීචයක් තමයි. නමුත් ඒක අකාර්යක්ෂමතා දෙකක් තියෙනවා. එකක් තමයි අනුන්ට දුක් දෙනවා. කාටවත් දුක් නොදී මේ දුසිරිත කියන දුසිරිතෙන් සීපීටි ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඒ කරන කෙනාට මත්තේ දුක් නොවෙනවා කියලා දෙයක් නැහැ. ඒ නිසා අපිට ඒක අපි බහා තබන්න සිද්ධ වෙනවා. ඒ වුණාට ජීවිතේ මේක නිතරම කිට්ටුවෙන් ගමන් කරන දෙයක් තමයි සිල්වන්ත දුසිරිතත්තකම අනුන්ට දුක් දෙන ගතිය Tamanට මත්තට ඕන දෙයක් වෙච්චාවයි කියලා අපි කටයුතු කරන ගතිය තියෙනවා. නිසා ඒක අපි පිළිගන්න ඕන මේ තමයි ඔන්න අපේ ප්‍රීතිය දැන නොදැන පාලනකින් යුක්තව නොයුක්තව ධාර්මිකව අධාර්මිකව ආගමිකව අනාගමිකව සම්බන්ධයි. මොකද අපි හැම වෙලාවෙම ප්‍රීතිය හොයාගෙන යනවා. ඊට වැඩිය වෙනස් දෙයක් සර්වචන්නාංශයේ ගිහියත්තන් සඳහා රෙකමදාර කරනවා දානෙන් සීලෙන් සමාධියෙන්. දානයේදී අපි කරන්නේ අනුන්ගේ ප්‍රීතිය පිණිස තම සතු වස්තුව කරුණාමෛත්‍රිය නිසා හෝ දුක තණ්හාව ලෝභය නැති කිරීම නිසා හෝ අනුන්ට දීමෙන් ලොකු ප්‍රීතියක් ලබනවා. ඒකත් මේ ප්‍රීතියක් නැත්නම් කවුරුත් දාන්න පෙළඹෙන එකක් නැහැ. ඒක දෙන වෙලාවෙදී හොඳට තේරෙනවා. ලබන කෙනාගේ ඇති වෙන සතුට Tamanට හදා බෙදා ගන්න පුළුවන්. ඒක නිසා අපි දානෙම ප්‍රීතියක් ලබනවා. නමුත් ඒකට හරියට වියදම්. දානි සඳහා ප්‍රීතිය ලබනද සුදුසු පුද්ගලෙක් හොයන්න ඕන දාන වස්තුවක් හොයන්න ඕන ඒක ධාර්මික වෙන්න ඕනේ සුදුසු වෙලාවට දෙන්න ඕනේ ඒකට අපි කියනවා දාන කුසලය කියලා දාන කුසලයත් ප්‍රමෝදයේ ප්‍රීතිය තමයි පින කියලා සඳහන් කරන්නේ ලොකු ප්‍රීතියක් ඇති වෙනවා අපි ලොකු පිනක් කියලා කියනවා ප්‍රීති පාමොජ්ජ දෙක තමයි එතන සම්බන්ධ වෙන්නේ ඊට වැඩි වෙනස්කමක් තියෙනවා සිල් දකින්න කොට එන සීලේ ප්‍රීතිය ඒ දානය ගැන කතා කරනකොට අපි සිංහල ඉතිහාසයේ කතාවක් මතක් කරනවා ඒ බුරුම රටේදී හුඟක් වෙලාට ওই මහා වංශයත් විශයක් වශයෙන් ගන්න නිසා ඒක මතක් කරනවා මේ අපේ රාජාවලියේ හිටපු දුටුගැමුණු රජුරොත් දුටුගැමුණු රජුගේ මල්ලි තිස්ස කුමාරයොත් පුංචි කාලේ රණ්ඩු කරාට ගැමුණු කුමාරයෝ මේ දුට්ටගාමිනී වශයෙන් රජ වෙලා පස්සේ අභාව પ્રાપ્ત වුණාට පස්සේ ශාලිය කුමාරයාගේ තියෙන ඒ පහත් කුලේ ඉත්‍රි අවසන් පාවාගත්ත නිසා රජකම නොදියට ආරිනවා. එතකොට මල්ලිට රජකම ඒ තමයි මේ තිස්ස කුමාරෝ මේ තිස්ස කුමාරෝ රජ වෙන්නේ සද්ධා තිස්ස කියලා. ඒ තරම ශ්‍රද්ධාවන්තයි. මෙයා තමයි ලංකා ඉතිහාසයේ වැඩිම කාලයක් මේ මහාවංශය සඳහන් වෙන දීර්ඝ කාලයක් රජකම් කරපු රජතුමා. ගෝක් දතුකම රජුර පටන් ගත්ත විහාර කර්මාන්ත හරියට කරලා තියෙනවා හොඟෝ ධාර්මිකව ගත කරලා තියෙනවා. ඉතින් මේ රජ්ජුරුව අවසාන වෙලාවේදී පණ යන වෙලාවේදී බොහොම සතුටින් මරණය සිද්ධ වෙලා තියෙන අහලා තිනවා ජීවිතේ කරපු ලොකුම පින්කම මොකක්ද කියලා. නැත්නම් වැඩිම ප්‍රීතිය. දීමෙන් ලැබපු ප්‍රීතිය තමයි රජුරණ තිබිලා තියෙන්නේ. සීලයක් තියෙන ඇති, සමාධියක් තියෙන ඇති. නමුත් සම්දාතිස රජුරණ චරිතය පෙන්වන ජීවි. එතුමා කියනවලු දවසක් මම ප්‍රාන්ත යුද්ධයක් නතර කරන්න දුර පළාතකට ගිහිල්ලා ආපහු එනකොට මං ආවේ මගේ එක සෙබලයි අපි දෙන්නට ගමන් කරන්නේ මම ගමන් කරපු වෙලඹයි. හස්ස දෙනයි. එයා බලාගෙන සෙබලයි මමයි පමණයි. ඉතින් අපිට කැලයක් හරහා යන්න වෙච්ච නිසා අන්තිම තානායමෙන් අපි දෙන්නාට කැම පාර්සල් තුනක් හදලා දුන්නා. මට එක පාර්සලෙයි, සෙබලට එක පාර්සලෙයි, අර වෙලඹට කඩල ටික. මේක අරගෙන හොඳටම කැලේ මැදට යනකොට හොඳට බඩගිනිලා රජුරෝ ඉඟි කරලා තියෙනවා සෙබලට කැමිටික ගණ්ඩේ. කැමිටික ගණ්ඩා නෝටි වතුර කරක් ළඟට ගිහිල්ලා මධ්‍යහන වෙනකොට කැම එක දිගානකොටම රජුරවන්ට හිතනවලු මගේ ජීවිතේ කවදාකවත් බුද්ධ පූජාව කියන්නේ නැතුව සංඝෝපස්ථානය කරන්නේ නැතුව තනි කර කාලා නැහැ. මුල් පිට කාටවත් නොදී වළඳලා නැහැ. අද මට දැන් මේක කරන්න වෙනවා. දැන් කැලේ මැද දෙන්න කෙනෙකුත් නැහැ. නිසා කල්පනා කරාලු අනේ මේ බත් පිරක් බාර ගන්න කවුරු හරි මට මේ ගුණවතෙක් සිල්වතෙක් ලැබේවා කියලා මේ රජුරෝ අකම්පාල වෙනවලු ඉරවරට යන්න ඉස්සලා කවුරු හරි. එතකොට නාගදීපේ හිටපු රහතන් වහන්සේ නමකට මේ රජුරුවන්ගේ කල්පනාව වදක් කළා. මේ රජුරු බොහොම ඇත්තට මේක චාරිත්‍රාක් කරගෙන ඇදින ඒ රජු ඒ හාමුදුරුව හතන් වංශ නමක් එතනින් චුත වෙලා අහල ගහක් ඇද භාවනා කරගෙන ඉන්න හාමුදුර කෙනෙක් වශයෙන් පෙනී හිටියා. ඉතින් මේ රජුරවන්ට දැකලා බුද්ධුම සතුටක් ඇති වෙලා තියෙනවා මේ වළඳන් ඉස්සෙල්ලා පිටක් කාටර දෙන්න පුළුවන් කියලා. පස්සේ ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේට ආර්දනා කළා දිනවා අවසරයි ස්වාමීන් වහන්සේ දැන් හිරාවරට යන්න හදන්නේ අපිට දාන ටිකක් පිළිගන්න. රජුට ඊට පස්සේ පිඟාන මේ පාත්‍රේ දීලා කියලා. පස්සේ බෙදනකොට කිව්වලු කොටහක් බෙදන්නේ. රජුරුවන්ගේ එකෙන් කොටහක් ඊට පස්සේ රජුරුවන් ඇවිත් සතුට නිසා උන්වහන්සේ කිව්වලු රජසමා කිව්වලු මේ ඔබ පහන්චෝ මගේ බඩගින්න ගැන කල්පනා කරලායි මට මේ පළුවක් බාර ගන්න හදන්නේ. ඒ කියන්නේ ඔබ වහන්සේ මගේ මේ ජීවිතයේ සැප හිතලා එහෙම හිතුවට මට මේ වෙලාවේ මගේ බඩගින්නක් දැනෙන්නෙත් නෑ මට එළවයි මෙළවයි දෙකම කල්පනා කරලා මුළු බත් එකම බාර ගන්නදී. ඒකින් බොහොම හිතවා දින තාලට කියන්නදී පස්සේ ඒ මහතන් වහන්සේට වැඩිලා තිනවා එතකොට මේ රජුගන් ඇතිලා තියෙන ප්‍රීතිය බුද්ධි වෙනලා මුළු බත් එකෙන් බාර අරන් තියෙනවා. බත් මේ කියන්නේ බත් මුලම. එතකොට මේ සෙබලට හිතිලා කියනවා රජුරෝ මේ වෙලාවේ ඉන්නේ විඳින බුද්ධිය දැකලා අනේ අපිත් මේ පුරුද්ද අදවත් ඇති කරගන්න ඕන කියලා රහතන් වහන්සේ කියලා බත් එක බෙදන්න හදනකොට නැත්නම් දානයන්ට බෙදනකොට හත වහලා තිනවා ටිකක් බෙදන. ඊට පස්සේ කවලු මේ රජ්ජුරුවන්ගේ ප්‍රාර්ථනාව වශයෙන් මමත් ප්‍රාර්ථනා කරනවා මෙලෝ වශයෙන් විතරක් කල්පනා කරන්න එපා. එලෝ මෙලෝ දෙකම බාර අරගෙන මගේ මේ දාන එක සම්පූර්ණයෙන් බාර ගන්න මම අද බඩගින්නේ ඉන්නවා මේ සතුරට කියලා. ඊවැච රහතන් වහන්සේකත් බාරන ඒ කතාවේ සඳහන් වෙනවා සේබලා ගිහිල්ලා වෙලඹට කතා කරලා කියනවලු උඹට තේරෙනවද දැන් උඹට ගෙනාවු කඩල ටිකක් තියෙනවා. උඹ කැමතිද මේක රහතන් වහන්සේට පූජා කරන්න කියනකොට ඒකිත් මෙහෙම මෙහෙම කරාලු. බොහොම හොඳයි කියලා. ඒකත් පූජා කරා. මෙන්න මේකලු මේ රජ්ජුරවන්න මැරෙන මොහොතේදී මතක් වෙච්ච ලොකුම පිංකම. මම මාත් රාජභෝජන වනදානේ අනිත්‍යත්වයත් එක්ක එදා මම තුන එකපත් වෙලයි ඒ බත් වේල ඒ කියන්නේ සබ්බසරීමනේ. තියෙන තේරම දන් දුන්න එකේ මරණ මොහොතේදී මතක් වුණේ එකයි කියලා තියෙනවා. මේවත් ප්‍රීතිය. මේක තමයි පිප්පින කියලා කියන්නේ. ඊගාවට එන එක තමයි සීලෙන් රකින්න. يعني සිල් මෙතෙක් කල් පව් කර කර ඉඳලා දුච්චරිත කර කර ඉඳලා හෝ යම් කෙනෙක් අදිෂ්ඨාන කරනවා. සමාදාය තික්කත සික්ඛාපදේසු. මම ශික්ෂාපද සමාදන් වෙනවා. මම පටව ගන්නවා, පණව ගන්නවා නීජ මීට පස්සේ මේ පින් කරපු මගේ ජීවිතෙන් මම කවදාකවත් ආයෙ සතෙක් මරන්නේ. මොන හේතුවක් නිසාවත් මරන්නේ. මම මේ යමක් මම හම්බ කරන ගන්න පුළුවන් මනුස්සයා මම කවදාකවත් නුතුන් දෙයක් ඊට පස්සේ ගන්නෙ නෑ. මම කවදාකවත් අන්සතු කාමවස්සුවක් මේ දුක් දෙන කාමවස්සු වැරදියට පාවිච්චි කිරීමක් මම කරන්නේ නෑ. එහෙම නැත්නම් අමිත්‍යාචාරයක් මම කරන්නේ නෑ. කවුරු මොන විදිය පෙළඹුවක් කරක් කරන්නේ. මම කාටවත් පරිසවචන හිස් වචන කියන්නේ නෑ. කියලා වචනයෙන් හිතනවා. ඒකට මම මත්පැන් පානකින් හෝ වගේ දරද වැරදි ජීවන රටාවකින් හෝ මම කාටවත් කරදරයක් කරගන්නේ නැහැ. මම මත්නාස්ති කරන්නෙත් නැහැ කියලා යම් දවසක සීලයක පිහිටියොත් ඔය ඕනේ ආගමක තියෙන සීලයයි අපි බුද්ධ ආගමේ නැත්තම් මේ ਸਰවචනංශ දීපු සීලේ වෙනස මේ බුද්ධ ආගමේ පටවන සීලේ පටව ගන්න එකක්. Taman විසින් පනව ගන්න එක නිසා කවදාක සරුවචනංශය අපට බලපෑම් කරන්නේ සීලවන්ත වෙන්නේ කිය. යම් කිසි කෙනෙක් එහෙම බලපෑම් කරනවා නම් ওই සීලයේ තියෙන නැවුම් ගැතිය දන්නේ නැතුව කරන දෙයක්. සීලේ කවදාකවත් කෙනෙකුට කෙනෙකුට දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපිට ඒක බාරගෙන රකින්න පුළුවන්. රැකපු දවසේ තමයි මෙතෙක් කොච්චර පව් කරාද ඒ සේරම පව් වෙනුවට අර දැනට රකින්නේ සීල නිසා පුදුමාකාර විපිලිසරකම නැතිකම කියන හිත අන්දමන්ද නොවන ගතිය සතුටක් ඇති වෙනවා. ඒක සම්බන්ධයෙන් අපේ සාසන ඉතිහාසයේ නිදර්ශනය පෙන්වන්නේ මේ අඟුලිමාල කුමාරයා ඒ ත්‍ස්තවාදී මිනුමරුවාදී පුද්ගලයා එක පාරටම චරුවචනාංශේ හරියට වෙලාවට වැඩම කරලා ආර්ය විවහාරෙන් මතක් කරලා දුන්නා. ඔබට සෑම හැකියාවක්ම තියෙනවා. හොඳ තරුණයි ශිල්පේ දන්නවා. මේ කරන්නේ ඇත්තටම ගුරු පූජාවක් වෙනුවෙන් අනුමරමරා මේ කරන්නේ. ඒක ඉතින් මේ ගුරු පූජාවට තියෙන ගෞරවයෙන් කරන්නේ. ඔය තරුණකම නිසා, ඔය හැකියාව නිසා, ඔය ගුරුවරයාගේ ඉල්ලීම නිසා ඔය අවශ්‍යගෙන තියෙන දේ දක්ෂව කරන 999ක් කපපු කැපිල්ලයි ඊට ඉස්සලත් මරලා තියෙනවනේ. ඕක නතර කිරීමේ හැකියාවත් උඹ ළඟ තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙච්ච දවසේ දැන් තියෙන අවසන පැත්ත නතරන පැත්තට ක්‍රියාත්මක වෙච්ච දවසේ උඹ සම්පූර්ණ වෙනස් වෙනවා. උන්වහන්ස මතක් කරුවේ අඟුලිවල මම නතර වුණා. උඹට පුළුවන් නම් නතර වෙන්න. එච්චරයි කියපු බණ. අඟුලිවල හොඳ මොලකාරයා, කල්පනාකාරයා. එයා කල්පනා කරා මම දැන් මේ චරවචනස මඩත් වැඩි වේගෙන් ගමන් කරනවා. මම මේ පිටිපස්සට අඹාගෙන යන්න ඉපදෙන මේ ගිහිල්ලා මම දැන් නතර වෙලා හතියන්න ගමන් හිතපිය මහන කියලා හිතු මහන කියලා කියනකොට සරුවෙන්දන්සේ මතක් කරනවා අඟුලිම මම හිතියා උඹ පුළුවන් නම් හිටපන් කියලා. එයා කල්පනා මොකද්ද මේ සරුවෙන්දන්සේ හිතියයි කියලා කියන්නේ. මොකද්ද මේ මම හිතුව නැහැ කියලා කියන්නේ. අර ආර්ය විවහාරේ මෙයාට තේරිච්ච ගමන් මෙයා කල්පනා කරා මම මෙච්චර වේග ගත්තා. ද්වේෂයෙන් හරි මොකෙන් හරි මට මේක නතර කරන්න හිතුණු මොන තරම් වෙනසක් වෙයිද කියනකොටම ඒ ආයුධ ඔක්කොම බිම දාලා රරුවචනන්සේ ළඟ දන ගහලා කීකර වුණානේ. ඒක ඔයගොල්ලෝ දන්න කතාවක්. ඊට පස්සේ රාජපච්චන කාලේට ගිහිල්ලා මෙයා මහානකම ගත්තා. මහානකම යන භාවනා කරන කාලේ යන යන තැනක කවුරු හරි කුණු අතු ගාලා කුණු බාල්දියකට දානවා නම් ඒක වැටෙන්නේ අඟුලිමාල හැමෝගේ ඇඟට. කවුරු යඹ ගහකට ගලක් ගැහුවොත් ගෙඩියයි ගලයි දෙකම වැටෙන්නේ හාමුදුරන්ගේ තට්ටේ උඩ. ඉතින් පින්දපාත කරනකොට හැමදාම එන්නේ ලේ පෙරාගෙන සිවුරු ජරා කරගෙන නමුත් ਸਰවඥන්ද ගාව නිතරම ਸਰවඥන්සේ ළඟ තියාන උපදෙස් දීලා තිනවා මතක් කරලා තිනවා අඟුලිමාල ඔය එන්නේ මේ මේ ආත්මදී කරපු කර්මවල ශේෂ පුංචි වගයක් බැරි වෙලා හරි උඹ ඔය කර්ම සහිතව සම්පූර්ණ කර්මක්ෂය කරන්නේ නැතුව අපාගත වුණොත් කල්ප ගානකට ඔලුවසන් හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඔය දුක් ඉවසන්නේ ඕවා ඉවසන්න පුළුවන් දේවල්. දැකලා තියෙනවනේ ලේපිට කපනකොට මිනිස්සු විඳිල්ල ඒකෙන් බොහොම පුංචි දෙයක් ඔය එන නිසා ගහපු කෙනා ගැනවත් ඕකෙන් පීඩා වෙන තමන්ගේ ශරීරය ගැනවත් කල්පනා කරන්න එපා ඉවසන්න පුළුවන් ගැතිය දරාගෙන යන්න කියලා ඉතින් හැමදාම අඟුලිමාල හමුදුර විශාල ඉවසීම් කරන ඉන්නකොට දවසක් ශරත් නුවර ඉඳලා මේ ජේතවනාරාමේ ඉඳලා ශරත් නුවරට බින්දපාත යනකොට ආමනේ දැන් උනත් කියොත් ඕන කෙනෙකුට පේනවා ඔය කියන දැන් තියෙන නටබුන් හරිනම් පැයක් විතර යනවා මේ ජේතවනාරාමයේ ඉඳලා සවැත් නුවර පයින් යන කිලෝමීටර එකමාරක් දෙකක් විතර දුර. යනකොට ඒ යන පාර අයින ගෙදරක අම්මා කෙනෙක් විලිරුදාවට බබෙක් හම්බ වෙන්න කිඳිරි ගන්නවලු ගෙදර කවුරක්වත් නැතිලු පුදුමාකාර වේදනාවකින් ආගිරි ගන්නවා. ඉතින් මේ ආමතුරු එතනින් පින්නපාත යනකොට දැක්කලු දැන් කාලේ එහෙම වුණා නම් කොහොමද මේ ආචාර්යකින් එහෙම බිලක් හම්බුණා නම් එහෙම බබෙක් හම්බෙන්න කියලා මොන්න තරම් ලයිස්ට්ුවක් තියෙනවා. එව්වම මොනවත් නැහැ අර අම්මට ගෙබිම වැටිලා දරුවෙක් හම්බෙන්න දරනවා. කිසි කෙනෙක් උපස්ථානවත් නැහැ. ඉතින් මේ හාමුදුරුවෝ කල්පනා කරලා ගියාලු බුදු අම්මේ මනුස්ස ජීවිතයේ මේ මවක් ප්‍රසූතියකදී විඳින දුකක්. ඒක මේ මේ ලාභය සත්කාරයක් සඳහා නෙවෙයි මෙච්චර දුකක් විඳිනවනේ කියලා මුළු පින්දපාත ගමනේදීම අර ඇති වෙච්චි මවකට ඇති වෙන ආවේනික දුක කල්පනා කරගෙන එනකොට පින්නපාතචාරිකාව හිතන පැයක් ගියයි කියලා. පැයකින් එනකොටත් අරම්ම අර විදිහටම කෙන්දිරි දානවා. තේරෙනවලු මේ මා දරු ගැබ මේ ගැබ් මල පහ වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. පිටින් කල්පනා කර කර කල්පනා කර දාණි වන්දලා දාණි වන්දලත් ඉවර වෙලා දැන් 12ක් පැනලා චරවචනසේ ධර්ම සභා මණ්ඩපේ වැඩ ඉන්න වෙලාවක වැඳලා ගිහිල්ලා කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ මම මේ පින්නපාත යනකොට ප්‍රසූත වේදනාවෙන් ඉන්න අම්මා කෙනෙක්ගේ සද්දය වුණා මගේ හිත කීරි ගැහුණා එනකොටවත් තිබුණා බැලුවා නෑ මට ෂුවර් හොඳටම විශ්වාසයි තාමත් නෑ ගැම්මල භාවයලා ඉතින් ස්වාමීන් වහන්සේ අපි වගේ මේ ගෘහ ජීවිතය ගත කරන්නේ නැති මනම් භාවනා කරන අපි වගේ කෙනෙක් මේ වගේ දුකක් දැකලා අපිට මොකද්ද කරන්න පුළුවන් සාන්ති කර්මය කියලා මේ ਸਰවඥයන් සඳහන් කර තිනවා අඟුලිමාල උඹට සත්‍යයක් යාක් කරාගේ මම කවදාක සත්‍යක් මරපු නැති ආනිසංශේ යම්සේ දේ සත්‍යක් මරපු නැති ආනිසංශේ බලයෙන් මේ අම්මගේ ගැම්මල පහ වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ අඟුලිමාලට බලවිලි ලැජ්ජාවක් ඇති වුණාලු ඉන්නකම් කෙරුවේ සත්තු කපණේ දැන් සරුවචනාංශේ මතක් කරනවලු මම කවදාකවත් සතෙක් මරපු නැති කිය ආනිසංස ශක්තිය මේ ගැබ්මල පහ වේවා කියලා සරුවචනාංශ කියන ස්වාමීන් වහන්සේ මම කොහොමද කටක් කරලා කියන්නේ මම දැන දැන ගණන් කර කර අමචි 99ක් කපලා තියෙනවා බුබාංශේ අහුනනම් ඒක බුබාංශෙත් කපනවා අම්මා හම්බුනනම් අම්මත් කපනවා ඊට ඉස්සෙල්ලා ගණන් නොකරපු ගාන මෙච්චරයි කියලා නැහැ ඉතින් ඒ නිසා ඔබ වහන්සේ ඔය කියන සීලේක සත්‍යක්‍රියාවක් මම කොහොමද කරන්නේ කියලා ඊට පස්සේ බුදුහාමුදුරෝ හ්ම් කියලා කිව්වලු එහෙමනම් ඔබ ආර්ය විනේ පීඨපු දවසේ සිට අර මිත්‍යක් වේගෙන් කරන ගිය සතුන් මැරීම නතර කරානේ එදායින් පස්සේ කවදාක සත්‍ය දිහා මේ ආවෙනික දුකක්වත් බලන්න බැරිවනේ. එහෙමනම් මම මේ ආර්ය ජාතිය ඉපදිච්ච දවසේ පටන් සතෙක් නොමරුවා කියන ගැම්ම ගන්නදී කියලා. අදිෂ්ඨාන කරන්න කිව්වල මම ආර්ය භූමියේ ඉපදිච්ච දවසේ පටන් කවදාකවත් සත්‍යක් මරුණ නැති ආනිසංසී මේ අම්මට ගැබ්මල පහර වේවා. යතෝ හම් භගනි යරි ආය ජාති ආජාතෝ දේව සංචිච්ච පානං ජීවිතාව ඕරෝපෙස්සාම. මම ආර්ය භූමියේ පිහිටියට පස්සේ අරතරන් දරුණු මිනිමරුවෙක් වෙලා හිටියට ත්‍රස්තවාදියෙක් කියලා හිටියට එදාමගේ වෙනසක් ඇති වුණානේ. අන්නේ වෙනසෙන් පස්සේ කදාක සතෙක්ගෙන් මට කරද මං කරතතේකට කරදරයක් කෙරුව නැති ආනිසංශේ මේ මාවට ගැප් මල පහ වේවා කියනකොට අඟුලිමාල පිරිට අදත් එදත් ඒ මාවට පිහිටුණා අදත් අම්මලා තාත්තලාට අම්මලාට එහෙම වෙනකොට සංඝයා වහන්සේලා පිරික්කියේ. බලන්න ඒ සීලක පිළිහිටියාට පස්සේ Taman ඇති වෙන අවිපටිචාරිකම නිසා ඕනම කෙනෙකුට Tamanගේ සීලේ ඒ ගැම්ම ඇති කරගෙන පුදුම සත්‍යක්‍රියා කර දෙයි. එතකොට ඇති වෙන ප්‍රීතිය ඉතින් ඒක මේ කරපු කෙනාට කොහොම ඇති වෙන්නේ කියලා හිතනවා අපි කල්පනා කරනකොට අපිට ඇති වෙන ප්‍රීතිය. ඒ නිසා දානයෙන් ඇති වෙන ප්‍රීතිය වගේ නෙවෙයි කෙල කෝටි ගාණකින් වැඩි සීලයක් ආවර්ජනය කරලා ගන්න ප්‍රීතිය. ඒක සඳහා මුදල් යන්නේත් නැහැ, තනකට යන්න ඕන කමකුත් නැහැ.